දැයි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට සූදානම් වීමක් වශයෙන් පළතුරු පුරුදු ඇත්තෝ සම්බන්ධ වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු.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 ඒ විශේෂයෙන්ම එව්වා ඉදිරිපත් කරන අරුණ වනතුංග මහත්මයා පැහැදිලිවම ඉල්ලා හිටියා. මගිනුත් ඒ වගේම ප්‍රධාන සංවිධායක සංවිධායකයන් සහායිකාවන්ගෙත් දේශීය සහ විදේශීය ඒක නිසා අපි කරන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න හිම අඩු වෙනවා නම් ඉතින් ඒත් හොඳයි. නමුත් ඒකම නෙවෙයි අදහස හැබැයි.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 ඒකට හරියටත් ඒකම අඩංගු වෙනවා. ඒ නිසා මේක කහගේ අර්ථකථනයක් මත ඉඳගෙන ඇති කර ප්‍රශ්නයක් වෙන්න ඇති. එහෙනම් මේ ප්‍රශ්නේ නගන එකනා ගේ මතයක් වෙන්න ඇති. නමුත් කර්ණමෙත සූත්‍රයේම සීමාවක් නම් පෙන්වන්න නැහැ. කෙලවරටම යන්න පුළුවන් බව තමයි අනික් තොරතුරුත් එක්ක සාසනකොට පේන්නේ. ඒ නිසා මේක නැවත විමසා බලමු අපි. කාට හරි මේ මතිමුත් තව ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඒ මේකේ තියෙනවද උද්දම් භාගයේ සංයෝජන ඉතුරු වෙච්ච ගතියක් කාම රාග පටිග ගියාට පස්සේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා ඉතුරු වෙලා තියෙනවා නම් ඒක කියන්නේ තියෙන අනාගාමී වුණා රහත් වෙලා නැහැ කියලා මේකේ ඉතුරු උද්දම් භාගයේ සංයෝජන ඉතුරු වෙච්ච බවට ලකුණ ලකුණක් නැහැ. හම්දුනේ ඒ ප්‍රශ්නෙම ප්‍රශ්නයක් මට මතක් වුණා දැන් නැවත ගර්භයක ඉපදීමක් ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඕපපාතිකව ඉපදෙන්නත් පුළුවන් කියලා. එහෙම දෙයක් වෙන්න පුළුවන්. එතනින් අදහස් වෙන්නේ අනාගාමි වෙනවනම් රහත් වෙන්නේ නැහැ කියනවනම් එතන ඉඩක් තියෙනවා. කෝපවාති උප්පත්තියකට ඉඩ තියෙනවා. නැවත ගැඹකට එන්නේ නැහැ. නමුත් මේකේ කියන්න තියෙන්නේ අනාගාමී මට්ටමින් එහාට යනවායි කියලා. ඊට පස්සේ හරියත් වෙනවද වෙනව නොවෙනවා කියලා නෑ. අන්න වගේ ලකුණක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන්. ඒවට කියන්නේ අපි උද්දම් භාග්‍ය සංයෝජන කියලා. උද්දංග භාග්‍ය සංයෝජන එකක් හරි ඉතුරු වෙනවා කියන එක කියවිලා තියෙනවා. එකෙන් කියවෙනවා අනාගාමීත්වයට ගියා ඇත්තයි අරහත්ත්වයට නොගියත් ඇත්තයි කියන්නේ. මේකේ එහෙම උද්දම් භාගයේ සංයෝජනකට සඳහනක් නැහැ. ඒ නිසා අර පැත්තට අපිට සැක කරන්න පුළුවන්. නමුත් හේතු කරුණක් ටෙක්නිකල් රීසන් එකක් නැහැ එහෙම කිය හිතන්න. දෙවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ මෙවර මා සක්මන් භාවනාව වැඩිපුර කිරීමට අදහස් කරමි.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 ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ප්‍රශ්න නෙවෙයි මම මේ සාධක ප්‍රශ්නයක් සාධක සූත්‍රයක් ඉදිරිපත් කරන්නේ කෙලෙස් උපදිනවා නම් උපදින්නේ සංඥාවක් සහිතව සංඥාවක් නැතුව නෙවෙයි ඒ නිසා උපදිච්ච කෙලෙසේ ගෙව උපදිච්ච සංඥාවක් දැන දැන දැන දැන ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා කෙලස් උපදින්නේ වේදනාවක් සහිතවමයි වේදනාවක් රහිතව නෙවෙයි යම් කෙනෙක් ඇති වෙච්ච වේදනාව දැක දැක දැන දැන ගෙවනවනම් ඒ ගෙවන්නේ කෙලස් ඒ ගෙවන්නේ ඉදිරියට යන ප්‍රතිපදාව කියලා.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 හිතන්න වෙලාවක් එනවා කියලා සක්මන අනායාසෙන් කෙරෙනවා. ඒ අනායාසෙන් කෙරෙනවාදී මම වමේ ඉනවා දන්නෙත් නෑ දකුණේ ඉනවා දන්නෙත් නෑ හොඳටම දන්නවා මගේ මූලික ආරම්භක සීලය එහෙමමයි මම දක්මන් කරන්නේ දක්මන් මළුව ඇතුළෙමයි. ඒ කටයුතු ටික පරිසරයත් එක්ක හොඳට සීහිලා පැහැහිලා තියෙනවා.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 ඉතින් මේක ගන්න පුළුවන් පර්යංකේදී වගේ කුට්ටියක් වගේ චීස් කැල්ලක් වගේ සමාධියක් නෙවෙයි මෙතන ලැබෙන්නේ. සක්මනේ ඉන්නවා. නමුත් සියල්ල සිද්ධ වෙනවා. සියල්ල අනායාසයෙන් සිද්ධ මේ හොඳටම Taman දන්නවා හිත අතීතනාගතෙත් නෙවෙයි. ඉඳගෙන ඉන්නවාද කියලා පටලවිල්ලකුත් නැහැ. දක්මන් කරන බව දන්නවා. මුලින් මුල යදපු යදවම හරි නිසා ආරක්ෂක භූමියකට ගිය වෙලාවක වගේ හිත හොඳට සහැල්ලු වෙනවා සක්මන සිද්ධ වෙනවා කෙලෙස් එන්නේ ඉඩක් නැහැ සංස්කරණයකට ඉඩක් නැහැ මේක සක්මනේ සමාධියක් යන බල මේක සක්‍රීය සමාධියක් මේක ක්ෂණ මාත්‍ර සමාධියක් කනමත්ත තිතික සමාධියක් ඉතින් අර පරියන්ක සමාධියත් එක මේක සංසන්දනයේ බැලුණට කෘත්‍ය වශයෙන් සමානයි කියලා මේකට භාෂාවේ කියන්නේ එතන එතන කෙලෙස් උපදින්න දෙන්නේ නැහැ හැබැයි අරමුණ මාරු වෙනවා චේතනාවකුත් වැඩ කරන චේතනා යන්ත්‍රානුසාරයෙන් යන්නේ දැන්. යෝගාචරය දන්නවා අර පරියන්කේට වැඩිය ඩයිනමික් සජීවී ගතියක් තියෙනවා. හැබැයි සියල්ල ඉබේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්ට එන්න සක්මණක යම් කිසි කෙනෙකුට එන්න එකක් දැනගන්න ඕනේ පරියන්කේ වගේම සක්මණ වැදගත්. දෙක එකම තැන සක්මන් කරලා සක්මණ උහුරු වෙන්න ඕනේ. බලාගෙන ඉන්න කට්ටිය කට අරගෙන දක්වම් කරන මනුස්සය දිහා බලාගෙන හිටියොත් ඒ මනුස්සයට ওই මන්ත්‍රණයට යන්න බෑ. බලාන කට්ටියත් සක්ම කටේපිටේ ඉන්නවනම් කවේගොල්ලත් මෙයා දැක්කට නොදැක්ක මට්ටමේ ඉන්නෝනේ. මෙයාටත් දැනෙන්න ඕනේ ගෙදර ගියා වගේ හැඟීමක්. Tamange හුරු කුරුදු සක්මන් තැන. ඒකෙදි තමයි ඔය කියන සමාධි මට්ටම නැත්තම් මානසික මට්ටම වැටෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ටිකක් පරියන්කයට වැඩිය විස්තර කරන්න අමාරුයි.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 ඒ මහා ලොකු භාවනා පරපතල වචන මොකුත් නැහැ. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ තමයි තේනවා දැන් මම ශක්විති මේ පොළොට අධිපති ශක්විත රජ කෙනෙක් වගේ මම මහ පොළොවට ඇවිදිනවා මේක නිසා ප්‍රතිසිල් අහන්නේ උඩින් යන්න බැරි තාත්තේ කියා දෙන්න උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද උඟ දෙනෙක් උඩින් යන්න හදන්නේ මේ පොළොවේ පය ගන්නද මං කියන්නේ පොළොවේ අවදිින්න ලයිසන් නැහැ සපත්තු සරපු දාලා වැඩි මං තේරගෙන මූණ දිහා බලන මම මේ කියන්නේ ඒ කොළඹ හදලා තියෙනවා walking paths ඇතුළු අරන්නේ එකකවත් නැහැ ඒ තරම්. එක එක්කත් නෑ ඔක්කොම දාගෙන යන්නේ කික්ස් නැත්තම් අනම්මනම් සපත්තු දාගෙන ඇවිදිනකොට සෝරි කියලා හිතෙනවා. ඒ ඒ අර මහි පොළොව මහි කාන්තාවත් එක්ක සම්බන්ධයක් නැහැ නේ. ඇවිදිනේ දහමත් කුර ගහලානේ. ඉතින් කුරේ ගෙවිලා වගේ භාගයක කකුල යන්නේ අඩ මාන්න කියලා ගෙදර ආවට රිලීස් වෙන්නේ නැහැ.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 ඒක මම හිතන ප්‍රීති සුඛයක් කියලා. ඉතින් කවුරු හරි ඒක ගණන් ගන්න නැත්තම් ඉතින් කරන්න දෙනයා කියන්නේ මට භාවනා ශාලාවක් ඕනේ. භාවනා ගුරුරෙක් ඕනේ, යා කන්ඩිෂන් කරන්න ඕනේ. ඇට්මොස්ෆියරික් ඇම්බියන් බැලන්ස් එක හරියටම 25 හරි 26 හරි තියෙන්න ඕනේ. අඩු වුණොත් අප්සෙට්, වැඩි වුණොත් අප්සෙට්. ආප්පුණේවා මොකක්වත් නැහැ. කොහෙද ඉන්නේ? ඉන්න තැන ගන්න. ඒ ප්‍රීතිය සහ සුඛය ඒක නිකන් මේ පරිසරයක් පරිසරයෙන් තමන් ඉල්ලන්නේ නැහැ මොනවාක්වත් තියෙන පරිසරයක හැඩ ගැහෙන්න පුළුවන්කම ඒක ඇත්තටම පරයන්කයට වැඩිය ගොඩාක් වැඩි සක්මනේදී. ඒ නිසා සරුවචනාංශේ මාස 4ක් වස් කාලේ හරියටම තැනක් හොයාගෙන වස්වැසුවට මාස 8ක් ඇවිදිනවා. ඉතින් මම ඔවා කියන්නේ නිසන්වනේ කට්ටියට. ඇයි ඇවිදින්නේ කියලා අහනකොට ඉස්සෙල්නම් පැවිදි වෙනකොට කිව්වේ දවස් මාස 12ම නිසන්වනේ ඇතුලේ ඉන්න ඕනේ කියලා තමයි ගියේ. ඉතින් ඒකට අහනවානේ දැන් ස්වාමීන් වහන්සේ ඇත්තෙත් නැහැ මේ මාතයකට වැඩි ඇවිදිනවයි කියලා. ඒ විදිහට මම කියනවා මේ එකෙත් තියෙනවා පීති සුඛයක්.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 The second question from the same person. another question. So you, you, there's a mic, please. Namadevo, please explain how this state of mind would relate to when you when you are in the enlightened state? You are already enlightened.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 නැත්තම් ගහක් මුලට බලයන් ශූන්‍යාගාරට බලයන් පිස්සු නැති. මේ යන්න පුළුවන් නිවන් දැකපුවාට විතරයි. නැති කෙනෙකුට හරි බයයි කැලේට යන්න. නැති කෙනෙකුට හරි බයයි ගහක් මුලට යන්න මොකද security නැහැ, දියාගල් නැහැ, පිස්තෝල නැහැ. ඒ වගේම ශූන්‍යාකාරයට ගියාට පස්සේ නෝ මෙච්චර හම්බ කරලා මේ ශූන්‍යාකාරයට යන්නේ මේක මල මුත්පෙන්තුවන්නේ. ශූන්‍යාකාරය කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඕනේ සහපිරිවර සම්මාන තෑගි භෝග ඉතින් අල්ලගෙන තියෙන බුදුහාමුදුරනේ ඉල්ලුවොත් නම් හම්බ වෙනවමයි. හම්බුනට පස්සේ කහපා. ඒ නිසා උපතින්ම නිවන් දැකලා ඉන්නේ. ඒකයි අවුරුදු 6 වෙනකන් අපි ජොලියේ ඉන්නේ. ඕනේ ටෙන්ෂන් එකක් තියෙනවා බොඩි එකේ දිහා බලන්න ටෙන්ෂන් එක බහිනවා.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 පොඩි එකා දඟලන දඟලිල්ලෙන් ඕනේ ඕනම ටෙන්ෂන් කාලේ තමයි මූට මොන જાතියෙන් කෙරුවක්වත් UNP එකේ දිනුවත් එකයි උඩ ශ්‍රී ලංකාව දිනුවත් එකයි. ඉතින් අපි කිව්වොත් එහෙම යකෝ UNP එකේ ප්‍රතිපත්ති ටික හරි හොඳයි ශ්‍රී ලංකාවේ සෞත්‍ය උඹ UNP එකට ඡන්දේ දීපන් කියලා. කන්ඩිෂන් කරන්න පුළුවන්. අන්නේ පොඩි එකා තාම අපි ළඟ ඉන්නවා. කරුණාකරලා ওই මූල ධර්ම ඔය ටික පොඩ්ඩක් පැත්තකට තියන්න. අර පොඩි කාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න අරින්නේ. පුදුම සතුටක්. ඒකට කියනවා රීජුවනේෂන් කියලා. අපි තිරියම් වෙන ක්‍රමේ. අපේ මේ දැනුමයි මේ කටුවටුන්නයි මේ මම කියලා අල්ලගෙන තියෙන එකයි නිකන් පොඩ්ඩකට නිකන් නාඩගම ඉවරනට පස්සේ අර විස් ගලවනවා වගේ පොඩ්ඩක් ගලවලා තියන්න පැත්තක. තියලෙල සාමාන්‍ය just be just being තේසා නිවන් දකින්න හදනවා අපි නිවනට යනවා රීමේ කියලා කියන වචන කියනකොටම කිසිම ග්‍රැම එකක් නැහැ. ඒක නිකන් අටවියට ට්විස්ට් කරනවා. අපිට යන්න දැනක් නැහැ. කොහේ ගියත් අනාගන්න එකයි තියෙන්නේ. මම දැන් මෙතන තමයි තැන. ඒකේ තමයි ඉන්න බැරි. මට හොඳට තේරෙන දේ තමයි අපි සෑම දක්ෂකමකින්ම කරන්නේ මේ මම දැන් මෙතන කියන මොහොත පන්නන එක විතරයි. අපි හැම හැකියාවක්ම බොහෝසත්කමක්ම හැකියාවකම කරන්නේ අපේ පරම වෛරය තියෙන්නේ වර්තමාන මොහොත. හැම ක්‍රමයකින්ම අපි වර්තමාන මොහොත පන්නනෝ කොච්චරද කියනවනම් බුදුහාමුදුරුවෝ කියපු නිසා වර්තමාන මොහොතට ආවත් ඒක කම්මැලි.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 ඒ හොඳම සයන්ටිස්ට් අහනවා. හැබැයි මේ කෙනෙක් මේකට එන්නත් කෙනෙක් මේකට නොඑන්නත් හේතුමයින් අහන්නත් එපා. එක්ස්පෙරිමන්ට් එකට දාන්නත් බෑ. ඒක බුදුහාමතුත් අත තියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා බෞද්ධ රාජ්‍ය කතා ලෝකේ බුද්ධ ආගම් කරන කතා වෙන්නේ නැහැ. මේක හැමදාම මයිනොරිටි එක තියෙන්නේ. ඒ බුදු පඬිස්සවාංශ කියනවා දක්ෂ පුළුවන් ක්‍රමයට දාලා මයිනොරිටි පැත්තටලා ඊටපන්. පොපිල වුණා නම් හරි ගියා නම් පොසත් වුණා නම් ඔබ මයිනොරිටි කියලා. එසම පුළුවන් විදිහට සිටිබිරිස් වෙලා නිකන් සිටිසන් ජෝන් වෙලා මයිනොරිටි එකටලා හිටියා නම් ඉතින් කට්ටිය ගෑ ගහලා කියන ඔක එස්කේපිසම් අපි වගේ වරෙන්කෝ පජාරයකට ගහ අපි වගේ තරු ඇඳලා ගහපන්කෝ උඩ පැනපන්කෝ කියලා.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 ඉතින් ඒක මනුස්සයා පුද්ගලිකව ගත්ත challenge එකක් අපි වැඩේම එකතු කරනවා ඒක. ඒ නිසා අපිට කවදාකවත් right hand side එකේ capacity එක දකින්නත් බෑ. අනේ left hand එකට මම ඡන්දේ දීලා තියෙන දෙකක් තියෙන බව දන්නෙත් නෑනේ. දැන් විපස්සනාවේ බණේදී කියනවා මුටු දෙකම තියෙනවා. naturally මෙයා aggressive මෙයා masculine අර feminine side එක suppress වෙලා ඒක world සාමාන්‍ය ලෝකේ තියෙන ස්වභාවයනේ නමුත් ඔක්කොම බර දරන්නේ ඔක්කොම කරන්නේ feminine side එක අරයා ඒක උඩින් කරන තරංග ගහගෙන කෑ ගහගෙන නටාගෙන ඉන්නවා ඉතින් මේකට දිනන්න මේ පැත්ත උත්සාහ කරන්නේත් නැහැ මොකද ඒක genuinely ඒක fight කරන එකක් නෙවෙයි බුදුචානන්ද මේක දැනගෙන කියන උඹට method එකක් කියන්න හරියම අමාරුයි systematically left side එක restrain කරපන්. ඒක කරන්ඩ self surrender වෙන්න ඕනේ. කාටවත් කියන්න බෑ උඹ left side එක කරපන්. එතකොට මේ මනුස්සයා කියන මගේ ජීවිතේට අත තියන්න එනවා. මම මෙච්චර හම්බ කරගත්ත දේ මං අම උඹ දැන් උඹට බැරිව හම්බ කරන්න බැරි එක මං හම්බ කරපු එක.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 හැබැයි දැනගනි ඔක්කොම නිකන් නාටකමකට ඇඳපු සංස්කරණයක් විතරයි. බෝ අතරමැද නිහතමානී වෙයන්. පුළුවන් තරම් රෙස්ට්‍රේන් කරපන්. රිස්ට්‍රික්ට් කරුවට පස්සේ ඒකෙන් අනිවාර්යයෙන්ම රයිට් හෑන්ඩ් හරි early signs එකක් පෙන්නනවා. choicelessness එක පෙන්නනකොට තියෙන එතන ටෙන්ෂන් එක නැහැ කියලා. මේ පැත්තේ ෆුවල් එකම ටෙන්ෂන් එක තමයි. ඉතින් මේකෙදී බුදුජානනාංශයේ කවදාකවත් socially ජන විඥාණයට කතා කරන්නේ නැහැ. මොකද කට්ටියකට මේක කරන්න බෑ. මේ තමන්ට පුළුවන් බුදුන් අදාන ධර්මීය අදාන සංඝයා අදාන පුළුවන් තරම් ඒ තතුන් වැඩි මොහරකම් කිරීම කාමීත්‍යචාරයදී දේවල් වලින් පටන් අරගෙන නීවරණ සප්‍රෙස් කරගෙන නැත්නම් සමාධිය ඇති කරන යන්න ඒක පර්මනන්ට් එකක් නෙවෙයි.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 සීලේ ඉන්ද්‍රිය দমনය බයලජ්ජාව ඒ පොඩි දේ කරපන්. ඒක නිසා එන්ලයිටන්මන්ට් එක තියෙනවා. අපි කැන්වත් එක පේන්නේ අපිට පේන්නේ චිත්‍ර විතරයි. වෙරළට ගියට පස්සේ අපිට රැලි පේනවා, සිප්පි කටු පේනවා. අපි පෙනුනට සිටිජේදී බලන්නේ නැහැ. මොකද ඒක හරි බෝරින්. සිද්ධිය මකන්න බෑ කාටවත්.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 ඉතින් ඒකට බුදුජානනාංශ වෙන්නේ nihilistic destructive කියලා. වෙස්ට් එකට අල්ලන්නේම නැහැ. ඉතින් western thinking වල තියෙන අයටත් අල්ලන්නේ මොකද මේකේ සෙක්ස් හරි වැරයිටි එන්ටර්ටේන්මන්ට් නෙවෙයි හයිලයිට් කරන්නේ මේ සිම්ප්ලිසිටි එක මොඩස්ටි එතනින් ගියාම down to earth life එකට ඉතින් අපි මේ කරන්න හදන්නේ අපි සාමූහිකව මේක ඉගෙනගෙන තම තමන් හිමීට හිමීට ප්‍රතිතද කරගන්නවා තද කරනකොටම අර දකුණු මොලේ තියෙන අර ආතතිය නැති ගතිය සමස්තය වශයෙන් පිළිගන්න ගැතිය පිළිබඳ අගේ ආඩම්බරේ නැත්නම් ඉතින් මේක බූරට අහුරු බැටෙවෝ වගේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ අහනවා මේ තාම භාවනා කරලා තාම දිබ්බ චක්කු ඥානෙ හම්බුන්නේ නැහැ. තාම සෝවන් උනේත් නැහැ. තාම පළවෙනි මාර්ග ඥානෙ හම්බුනේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මොනවද ඉල්ලනවා? ඉතින් දෙකොණෙන් hina යනවා මේ හාදේව අර තණ්හාවක් අරලා වෙන තණ්හාවක් අල්ලගෙන. ඉතින් බුද්ධ ආගම හැදිලා ඉන්නවා ඒගොල්ලන්ට කේට කරන්නේ.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 මේ වන hopeless cases. <laughs> hopeless ඒ තරම්ම කරප්ට. ඒ තරම්ම වන් සයිඩඩ්. මට බය මේ කුණු හරි පොඩි උන්ට උගන්නයි කියලා. ඉගැන්නුව පරාදයි. ඒ පොඩි උන්ගේ තියෙනවා දුන්නොත් ඕකත් තියෙද්දි උන්ට මේ කට්ටියට වැඩි කැපැසිටි එක වැඩි හරි දේ අල්ලා ගන්න පුළුවන් ගතිය වැඩි. ඉතින් හොඳ වෙලාවට මාත් දැන් සෑහෙට නාකි නිසා අරසාවක් තියෙනවා මට. අපි යනවා දැන් we'll go to the next question. Does that mean if we really understand non-self, we have understood no, you completely misled. Buddha never mentioned about the self or non-self.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 Even now, they claim like giants, representing all Buddhist seminars and kind of thing, and go and give ideas, ashamed. They are not practitioners. They are always going to the conference to conference, papers to papers, and they are debating like anything.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 ඉතින් ඒක නිසා අපි මැදුම් පිළිවෙත වගේම මම කවුද මම දැන් කොතනද ඉන්නේ කියලා දකින්න පුළුවන් වෙන්නේ ජීවිතේ දිහා සතියෙන් බැලුවොත් විතරයි. සද්ධාවෙන් බලපු ගමන් මාන්න ඇති වෙනවා. අරයා සද්ධාව නැහැ. මම සද්ධාව තියෙනවා. මම උසස්. අරයට වීරිය නැහැ. මට වීරිය තියෙනවා. මම උසස් නැත. අරකට විතර මට වීරිය නැහැ. මම පහත් කියලා. සතිය කවදාවත් ආඩම්බර වෙන ධර්මයක් නෙවෙයි. නැහැයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ඒ සතියේ ඉන්ට්‍රින්සික් ක්වොලිටිස් වගේ තියෙන හරීම මීඩියෝකර් මැදටලා ඉන්නවා හැම වෙලාවෙම ටික ටික ටික ටික වඩනවා මිසක්කා බැරි වුණා කියලා පශ්චාත්තාපෙලා නැහැ ඒත් සතිය නැහැ. කොච්චර සතිය වැඩුවත් කිරිවැදින ගෝයන් කරලක් වගේ එන්න එන්න පහතට නැමෙනවා මිසක්කා ඔලු උස්සන්න අඟ උස්සන්න අඳුර පාණ්ඩ යන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා සතියට ඊර්ෂ්‍යාකාරය වැඩුයි. ඒ වගේම සතියට හතුරු වැඩුයි. මොකද කවුරුත් එක්කවත් යන්නේ නැහනේ. අරගෙන මැරේ ඒක නිසා මේක අමාරු දෙය තමයි මේ මේ තරංකාරී ලෝකෙ මේකට තියෙන නිසි වටිනාකම කියලා දෙන්නේ.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 සතියේ නෑ. සතිය හරියම මේ ප්‍රමාණකරණයක් තියෙනවා. ඒක හරියම down to earth. අම්දුනේ සතියයි සති සම්පජන්යයි එකමද නැත්නම් වෙනසක් තියෙනවද? ඇත්තම චෛසික දෙකක්. සතියට දුරදි කියන්න බෑ. සතිය ආවට පස්සේ සම්පජන්‍ය කියන ඥාණය තමයි ඇවිල්ලා වැඩේ කරන්නේ. සතිය ඒකට සාමේ සකස් කරලා දෙනවා, පිටිය සකස් කරලා දෙනවා, ඉඩ පහඩුකම් සකස් කරලා දෙනවා. සම්පජඤ්ඤය කියන ප්‍රඥාව හරිම තේජාන්විතයි. එයා එන්නේ නැහැ සැකසිත තැනට. එයා එන්නේ දෙනක ගැවසෙන තැන. එයාට ඕනේ පාර හදලා ස්කෝට් එක හදලා බෙල් එක ගැහුවට පස්සේ තමයි එයා එන්නේ. සතිය තමයි මේ පාර හදලා ස්කෝට් එක හදලා කතා කරලා කියනවා.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 ඒ මොකද සාමේ නිසා. උදාහරණයක් වශයෙන් හම් ප්‍රශ්නෙම පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් මම සතියෙන් ඉන්නකොට මට ලෝභ සහගත සිතක් ආවා කියලා දැනගත්තොත් ඒක සත් සම්පජන්ණයෙන් පිටියා වෙනවා. නෑ ඇත්තටම ඒක එකවර මේ වගේ මේ සතිය සම්පජඤ්ඤය ඇවිල්ලා වැඩ පටන් ගන්න යන්නේ සම්පජඤ්ඤය කියන එක රීකන්ෆර්ම් කරන්න කියලා. රීෆයි කරන්න කියලා. මේක සැරේයිදී දැක්කේ. දවසරයක් බලපෑ. ඒකට කියනවා අනුපස්සනා කරන්න විපස්සනා කරන්න. ඒක සැරේ දැකපු එක ඒක මේ හීනයක්ද දන්නෙත් නෑ, මිස්කැල්කියුලේෂන් එකක්ද දන්නෙත් නෑ, රෝන් ඩේටා එකක්ද දන්නේ නෑ. හැබැයි නැවත බලන්න ඒක සුදුසුකමක් නේ. එතකොට ලෙඩක් තමන්, බෙහෙතක් තමන්, වෙදක් තමන්නේ.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 ස්පාසයෙන් බලන්න පුළුවන්. ඥාණය කියන්නේ වෙලාවට මම එන්නේ මට වැඩ තියෙනවා. වට නැවතනත් එන්න අරින්නකෝ. එතකොට එයා දිහා බලන්නේ හතුරෙක් විදියට නෙවෙයි. එයා අපේ membership එක ගත්ත කෙනෙක් නේද? එන්න අරින්න. ඒ නිසා ඕනම දෙයක් ඒ සාමාන්‍ය ලෝකේ කියනවා අපිට කොයි වටින දෙයක් උනත් නැවත නැවත ඒක දිහා බලනකොට ඒකේ තියෙන සිලිලාරේ බහැලා යනවා. ඒකේ තියෙන. හාමුදුරනේ එතකොට ලෝභ සිතක් එනකොට මේක ලෝභ සිතක් කියලා අඳුනාගත්තා නම් එතකොට අකුසල කර්මයක් වෙන්නේ නැහැ එතන එක සැරේ වෙන්නේ ඒක. අඳුනා ගැනීම first and foremost නොවෙන්නත් ඉඩ තියෙනවා. අඳුනා ගත්තා නම් එතන තමයි නිවන් දකින්නට වැඩිය break even point එක. හැබැයි ඒ වුණාට ඉවර නෑ. ඒක නැවත නැවත එන්න දෙන එක ඒ ට්‍රේනින් එක. මේක මේ ඒ කියන්නේ repetitive application එක තමයි. අනුපස්සනාව තමයි විපස්සනාව තමයි එක සැරයක් ආවට අපි කවදාකවත් විනිශ්චයකට යන්නේ නැහැ. එයාටත් අන්බයස් මටත් අන්බයස්. අපි කියන මේ මේ අපි ඉන්න කණ්ඩායම එක්කෙනෙක් කතා කරලා අහුවෙට නැත්නම් කාගෙන් කාමරයට ගිහිල්ලා අහුවෙ නැත්නම් කාගෙන් බඩුවක් උස්සලා අහුවෙනවා. ඉතින් අපිට එක සැරේට කියන්න බෑනේ මෙච්චර දුරින්දලා මිනිස්සුෙක් මේක කතා කරයිද කියලා. අපි කරන්නේ එයාව නෝට් කරලා තව සැරයක් කතා කරනකම් බලනවා. තුන්වෙනි සැරේ කතා කරලා කියනවා මම එහෙම දැක්ක නිසායි කියන්නේ තරහ වෙන්නේ බාවයත් කරුකටයුතු සමාජිකයෙක් තමයි කරුණා කළා මේක නැත කරන්න. ඒසට එයා දන්නවනේ මාව කෝට් අප් කියලා දැන්. එක නෙවෙයි දෙක නෙවෙයි තුනනේ. ඒ එක දෙක තුන බලන්න සුපර්වයිසර්ගේ තියෙන patience energy waste එකක් නෙවෙයිනේ. ඒක skillfulness එකක්. අන්නේ වගේ මේ භාවනාවේදී තියෙන්නේ කවදාවත් මොන නිවන් දැක්කයි කියුවත් ගාලල්ලා. ඔගේ හෙටත් තරේ අනිද්දත් වලින් නිින්දක් ගියා. ගාලල්ල හෙටත් එන්න අරින්න. නැත්තම් මැරිච්ච අම්මා දැක ප්‍රශ්න නැහැ ඉන්න අරින්න. දෙතුන් සැරේ එනකොට ඒ බහුරූකෝලම් කාටවත් දාන්න බෑ. ඉතින් අපිට වෙලා තියෙන අපේ opportunities. අපි කියන මෙහෙම අවබෝධයක් ඇතුණා. එකක් දැක්ක මේක නිවනද මේක සමතයද මේක විපස්සනාද මැරෙන්න හදනවා. ඉතින් ඕක නෙටෙන්ෂන් කියන්නේ. මේ දෙන්නේ නෑ. හරියකනම් නැවතෙයි. නැවත නැවත කරන්න දීමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන දැන් ආනාපාන දිහා බලන්න කියන්නේ ඒක repetitively එන එකක් නේ. සක්මන් කරනවා කියන්නේ repetitive එන එකක් නේ. පිම්බෙනවා කියලා කියන්නේ අනිත් ඔක්කොම ඇවිල්ලා යන දේවල් නේ. ඒ දෙයක් ගන්න එපා කියනවා pivotal point එකට. reference point එකට. නැවත නැවත එන දෙයක් අරගන්න, අරගෙන ඒක නැවත නැවත බලන්න බලන්න බලන්න කෙලස් කැප්පෙනවමයි. ඒක වෙලා no towards. ප්‍රශ්නේ තියෙන්නේ ඒකම දේ නැවත බලනකොට කම්මැලි වෙනවා. කම්මැලිකම කියන්නේ රාගය අනිත් පැත්තනේ. ආසාව වෙනවයි කියන්නේ රාගේ. දැන් මේක හොඳටම තියෙනනේ භාවනා කරනකොට නැත්තකින් නොපතන් කියලා හිතන ඉඳගෙන ඉන්නත් බෑ, විදිහින්දත් බෑ, කන්න දෙනේවත් සෞත්වේ, බුදියන තියෙන තැන සෞත්වේ එපා වෙනවා. යෝගාවචරය දන්නේ මේ රාගේ කැපිල්ලක් කියලා. යෝගාවචරය කියන්නේ සංවිධායකෝ කිසිම දෙයක් කල්පනා කරලා නැහැ.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 ඒ ඒ ප්‍රශ්නට උත්තරේ තමයි පළවෙනි උපදේශ පන්තියේ තියෙන්නේ. විශ්වාස කරන්න මාත් ඔක්කොම වගේ හුඟක් ඒවා කියවලා තියෙනවා. එනේ මම අවුරුදු 30ක් 40ක් විතර ඕකම වගේ සබ්ජෙක්ට් එක කියවලා තියෙනවා. ඒ වගේදී ආනාපානසති සූත්‍රයේදීම සර්වඥන්සේ සඳහන් කළා තියෙනවා ආනාපාන සති විතරක්. අනිකෝ සෑම භාවනාවකින්ම හැලුසිනේෂන් එන්න පුළුවන්, මිස්ලීඩ් කරන්න පුළුවන්. ඒක බයස්. ආනාපාන කවදාකවත් භාවනාව විසින් කොම්ප්ලිකේෂන්ස් ඇති කරන්නේ. හැබැයි අල්ලන්න අමාරුයි. අසුබේ ගත්තොත් මොලේ දෙල හැමද බය වෙන්න ඉඩ තියෙනවා. මරණසුතේ කිරෝ සීවිදින අසා ගන්න ඉඩ තියෙනවා. මෛත්‍රී කෙරුවොත් කවුරුත් එක්ක ප්‍රේමයෙන් බැඳෙන්න ඉඩ තියෙනවා. කරුණා කෙරුවොත් නරක පැත්තම ජීවිතේ දුක දුක්ඛිත පැත්ත අල්ලන්න ඉඩ තියෙනවා. සෙනිලිටි යන්න ඉඩ තියෙනවා. ආනබනති එහෙම ලීඩ් ගන්නෑ. ඒ නිසා ආනබන සති සූත්‍රය කියනකොට ඒ සූත්‍රේ පදනමේම තියෙනවා. ඒ වෙලාවේ සරුවචනාංශේ යටතේ සරුවචනාංශගේ ප්‍රසිද්ධ ගෝලිය යටතේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල ආදී 10 15 20 භාවනා කරනවා. සමහර මෛත්‍රිය, සමහර අනුබුද්ධ අනුසුති, සමහර අසුබේ ඔක්කොම භාවනා ලං වෙලා කියනවා. ආනපන සූත්‍රයේදී මේ මේ නිදානේ. ඒ කියන මේ සියල්ලටම ගැලපෙන භාවනාව වශයෙන් අනුබුද්ධ දන්සේ ආනපන උගන්වනවා. ඉතින් ඒකට පේනවා ඒ දත් තියෙනවා අදත් තියෙනවා විවිධ ක්‍රම. අපිට ඔක්කොම මේක හදාරන්න කල නැහැ. වෙලාමදි මං ඉස්සලාම නිසරණට යන වෙලාවේදී ඒ වීරකොන් ගියා අපිත් එක්ක අපිට පාළු ගන්න බේකන. ඉතින් ආ ලොකු සාන්ති හම්බෙච්ච වෙලා කිව්වා සාන්ති මම දන්න විදිහට විසුද්ධි මාර්ගයේ විතරක් භාවනාකම 40ක් තියෙනවා. ඉතින් අපි පුහුදුන් මිනිස්සු පවුල් දොර රකින්න මිනිස්සු කොහෙන්ද පටන් ගන්න කියලා. ලොකු සාන්තිව දැනන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. 40 තිබුණට එකක්වත් කරලා නැහැ. ලොකු සානිකෝ කොයි එකෙන් පටන් ගත් මහත්වෝ පටන් ගත්තා ටිකක් ඉස්සරහට ගෙනියනවා. මහත්වෝ මේ ගොඩේ ඉඳලා නැව පෙරලන්න අමාරුයි කිව්වා. වතුරට බහින්න ඕනේ. එකකින් කරලා තිබ්බනම් මට කියන්න පුළුවන් මේක මෙහෙම නම් ඒකට මේ දේ කරන්න කියලා එකක්වත් කරලා නැහැ.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 මට නම් හරි ජොලියක් යනවා ඒව ඇහෙනකොට. ඉතින් කාටද ආඩම්බරේ බුදුහාමුදුරන්ට නේ. ලොකු සාන්ති කියලා තමයි කොතනක හරි ගමන්නේ සීල ආරසාවක් වෙනවනේ ඒක උඹේ සාසනය කියලා බාරගනි. කොතනක හරි ගමන්නේ සමාධි ආරසාවක් යනවනම් ඔබ සාදු කියපන්. කොතනක හරි ප්‍රඥා භාවනා කරන ඔබ සාදු කියපන්. මගේ තැනම මගේ ගෙනම ළඟ මුතිබෙන්න ඉඩ තියෙනවා. බුද්ධ ජනකගේ තියෙන පළල් ගතිය. ඒ නිසා මේ වැඩි වුණාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ ධර්මයේ නෛර්යානිකරක්. ඒ නිසා Tamanට කිට්ටු Tamanට ruci ඕනෙකින් පටන් අරගන්න. පටන් අරගෙන ඒක පිළිබඳ විශ්වාසයෙන් ඊට වැඩි භාවනා කරපු ලාවට කියලා කියන්න මෙන්න මෙහෙම මම කෙරුවේ.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 ඉතින් එහෙම කෙනෙකුට ඇත්තටම કોઈ මොන දේ දුන්නත් අවුලක් වෙනවා. භාවනාවෙන් පටන්ගෙන විපස්සනා වඩනකොට දැන් ඉස්සෙල්ලාම විතක්ක ਵਿਚාරණ කියලා දැන් පීති සුඛ තත්වයකට එන හොඳ හිත හිත හොඳ විපස්සනා සමාධියකට එනවා. ඒ වෙලාවේ හාමුදුරනේ අපේ තියෙන අනුශය වශයෙන් තියෙන කෙලෙස් අපිට දකින්න පුළුවන්. පුළුවන්ද? ඒකට පුළුවන්ද? නෑ, තාම බෑ. හැබැයි ඒකට පොඩි ලකුණු වගේ තියෙනවා. දක්ෂණන් දකින්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී මේ පීතිසුඛ මාර්ගයෙන් කරන්නේ නීවරණ වලට ප්‍රතිපක්ෂ ධර්ම දෙන එක විතරයි. බුදුරජාණන් ඒකට ෆෝමියුලා එකක් කියලා තිනවා. යථා භූතම් වික්කවේ සමාහිතෝ වික්කවේ යථා භූතං ඥානාති පස්සති.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 හොඳට සමාධිගත වෙලා තියෙන වෙලාවක එතකොට ඒ වෙලාවේ කවදාවත් අපේ තියෙන කෙලෙස් පරිඋත් ทาน தත්වයට එන්න විදියන්නේ පරිඋත් ทาน කියලා කියන්නේ ඒක තමයි පරිඋත් ทาน කෙලස් කියලා කියන්නේ නීවරණ වලින් යටපත් වෙලා ඉවවා. අපේ తాවකාලිකව. තාලපත් වෙලා ඉන්නකොට ඒකට සීසන් වෙන්න ඕනේ. හිත හොඳට ටෙන්ෂන් නැතුව ඒකට කොහොමද කියන්නේ හිත මෝරන්න ඕනේ. සීසන් වෙන්න ඕනේ. ආව ගිය පමණින් ඒක වෙන්නේ නැහැ. මාස්ටර් කරන්න ඕනේ. වශී කරන්න ඕනේ. එතකොට තමන්ට අර මේ වැස්සට පස්සේ දූවිලි තැම්පත් වෙලා ඈත තියෙන කන්දක් පේනවා වගේ තමන්ට පේන්න පටන් අර ගන්නවා වෙනදා තිබුණා ඒක හොඳට පිරිසිදුදලා පේන්න පටන් ගන්නවා. ඒකෝර තමන්ට තේරෙනවා මෙතන තැම්පතුව වෙන්න වෙන්න තමයි අතන පිරිසුදුකම් වැඩි වෙන්නේ. සමාහිත භාවයම තමයි ඊගාවට තියෙන ඇති හැටි පෙන්වන්න උදව් කරන්නේ. ඒක මේ වතුරකටකට සම්බන්ධ කරලා පෙන්නනවා. දීකට නලන නටනවා නම් පාට මිශ්‍ර කරලා නම් පාසි බැඳිලා නම් අන්ධකාරේ නම් Tamanට රිෆ්ලෙක්ට් වෙන්නේ රිෆ්ලෙක්ට් වෙන්න නම් දීකඩ බොහෝම ලස්සන තැම්පත් වෙලා රැලි නැතුව හොඳට එළියේ සහිතව තියෙන.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 රිසොලූෂන් ඒ කියන්නේ ફોකසින් නැතුව යනවා. ඒතර හැමතැනම ඩොට්ස් අර වගේ ගෑහන පිළිමේ ගස්පරතුරු මලක් සත්තු මොකුත් නැහැ. තිත් පේනවා. සද්දෙත් නිකන් කන්ටෙන්ට් එක නැති වෙනවා. තත් දෙහෙන්න පටන් ඒතර කන්දස් ක්‍රියාවක් වෙනවා. අන්නේ විදිහට මේ හිත ඇතුළට නැමිච්ච ගමන් වෙනස්කම් පේන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් යෝගාවචරයට අභියෝග කරන සුළුයි. යෝගාචරයේ මෙතෙක් තිබුණු දැනුමට සමපාත වෙන්නේ නැහැ. රසකව ගතියට තණ්හා වෙනකොට නීරසකම තමයි එන්න පටන් ගන්න. ඉතින් යෝගාවචරය හිතනවා මේ මේ භාවනාවෙන් ආපු නීරසකමක් කියලා. ඇත්තනම් භාවනා කරලා තියෙන්නේ මේකනේ බොච්චර කල් තණ්හා කරේ.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 සම්පූර්ණ එහෙම භාවනා කරන අයගෙන් අරසාවක් ඕන. පරිසර ආසාවක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයක්. නැත්තම් උඟ දෙනෙක් අතාරිනවා. උඟ දෙනෙක් භාවනා අතාරින්න ප්‍රතිඵල දැකලා. අපි දහම් පාසල් යන කාලේ ප්‍රශ්නයක් අහලා තිබුණා සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතාරිය ඇයි කියලා. දන්නේ නැතු ඒකේ ලියලා තියෙන වස්තුව දැකලායි කියලා.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 බීතිකාවකට නෝ ඒක අදාත් භාවනා කරන්න. මට හම් වෙන සමහරට අවුරුදු 17 18 මෙව එකක් දැකලා වැරදි කියලා අදහසක් කරන ඊට පස්සේ භාවනා නොකර පුදුමාකාර හේතුවකට ආයෙත් ඇවිල්ලා බලනකොට මේක විය යුත්තක් මේක හරි කියලා හිතෙච්චාම එහාට තියෙන අවුරුදු 17ක් කාලේ දාස් වෙනවා වගේ කියලා.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 කමඨාන් සුද්ධ කරා. ඕගොල්ලෝ ඕගොල්ලෝ self appointment කරන්නත් එපා. අයියා වෙන්නත් එපා අක්කා වෙන්නත් එපා. මේ මේ ට්‍රික් එක තමයි හිතේ යන්නේ. හිත හිතනවා දැන් ඔක්කොම හරි ජාහට ජාහ ධර්ම කරුණු ටික කොහොමද දාගන්නේ? ඒ නිකන් USB කෝඩ් එකකින් එනත් ගන්නවද? එහෙම නැත්නම් CD එක දාලා බර්න් කරලා දානවද? කොහොමද මේ software එක දාගන්නේ කියලා. software එක ගනි ඕනේ ටික. ඔය දාන ඒව ඔක්කොම බරක්. බර්න් එකක්. නිසා ධර්මය කියන්නේ තේරෙන දෙවට මිසක් ආ පුස්කොළ පොත් තියලා කබඩට ඇතුලේ තියලා දුම් අල්ලලා ඉන්න එකට නෙවෙයි. අවශ්‍ය දේ එනවා. ඒක මේ ඉන්බිල් සිස්ටම් එකක් ගහක් හිටෙව්වට පස්සේ ගහ පොළවේ තියෙන ඕජා උරා ගන්නවා. කරවිල ගහ උරා ගන්න එක තිත්තක් හැදුවට අඹ ගහ උරා ගන්න එක රසක් හදනවා දෙක මේක පොළවේ තියෙන. අපිට බෑ කරවිල ගහකට පැණි රස ගහලා ගෙඩි මිහිරි කරන්න. ඒ මේ ධර්ම කරුණු උකහා ගන්න හදනවා කියන්නේම අම්මන තකතිරු මරි මෝඩ අවිද්‍යාවක් කියලා හිතා ගන්න. නැත්තම් හිතන්න භාවනාවට වස. සිම්ප්ලි භාවනාවට වස. හැබැයි ධර්ම කරුණු දැනගෙන හිටියට හැම වෙලාවෙම වස වෙන්නේ නැහැ. තමන් දන්නවනම් ඒ වගේ ඇඟට දාගන්න නැති ඔය තිබිච්චාවයි. වෙනාට උකහා ගනි. හොඳට මතක තියාගන්න මේ වගේ වෙලාවක දන් දෙන්න හිතන්න යන්න එපා. උසස් පිනක් කරනකොට දන් දීම නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. සිල් ලකීම හිතන්න යන්න බෑ. ඒක ඒක බේසික්ස්. ඒ වගේම පොත්පත් කියවලා ගන්න දැනුම හෝ ඒක නෙමෙයි අවශ්‍ය කරන්නේ.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 පොත්පත් කියවලා හරි ධර්මය අහලා වගේ ඒ වගේ සුතමේ ඥානයක් නැතුව විපස්සනා වඩන්න පුළුවන් නම් මුස්ලිම් ආගමිකයෙකුට උනත් විපස්සනා වඩන්න පුළුවන්. ඇත්තටම <clears throat> දැන් මුස්ලිම් ආගම විතරයි විපස්සනා කරන්නේ. බෞද්ධයෝ කියලා බීසු ගලිනේ. තියෙන ගෝයන්ග සිස්ටම් එකේ ලියපු පොතක් මුස්ලිම් එක්ස්පීරියන්ස් ඔෆ් ඉන්සයිට් කියලා. අරගෙන කියවලා බලන්න. ඒක ලියන්නේ පෙරවදලිට තියෙන ලෝකේ තියෙන විශාල මුස්ලිම් සමාජයේ පළවෙනිම ලේකම්. එයා කියලා තියෙන ওই විපස්සනා වඩන එක දෙවියන් වහන්සේ විරුද්ධයක් නෙවෙයි. ඔබ හොඳ මුස්ලිම් කාරෙක් වෙයි. මම ගෝයන්ක ජීතුමන්ට කතා කරා. එතුමා කිසිම රාමුවක් අඳුරලා දෙන්නේ නැහැ.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 අමාරු. මොකද බෞද්ධ හදාන තියෙන රාමුව දන්නේ කර ධර්මයේ පැත්තකට දාලා ආගමක් වවාගෙන කරන පැත්තකට ගිහිලා තියෙනවා. හැබැයි මේ පහුගිය අවුරුදු 30 40 මේකේ පොඩි ඇවිසිල්ලක් වුණා. ඇවිසිල්ලක් කිව්වා මේක මේ රට ජාති ආගම හදන එකක් නෙවෙයි උඹ බේරෙන්න හදලා තියෙන්නේ. උඹ මයින්ඩ් යෝන් බිස්නස් කියන එක එන්න පටන් ගත්තා. ඒක නිසා මට තියෙන ප්‍රධාන චේතනාව තමයි මම බෞද්ධෙක් නෙවෙයි කියන එක. මම කරන වැඩවල නැතිලු මේ මේ අරණ්‍ය වාසී සංඝයා වහන්සේගේ පෙනුමක් නැතිලු වැඩවල කිසිම නැතිලු චාරයක් කියලා මට හරියට චෝදනා දෙනකොට පුදුම සතුටක් තියෙනවා ඒක. මම ධම්මිකාමරණ ගිහිල්ලා කිව්වා මෙහෙම සම්නත මට ඔක්කොම ලබයිනවා මොන જાති කිව්වත් උඹ හදන්න බෑ. ඒ කියන්නේ උඹලෝ සෑහෙන දියුණු මිනිස්සෙක් බං. ඔව් උඹට එක එකට ඕනෙ දේ නටන්න බෑ උඹට. ඉතින් ලේසි නෑ. ලේසි නෑ අපි රාමුව ගලවන එක.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 කවදාකවත් එයා දන්නේ මේ ඇවිල්ලා ඉන්නේ මෛත්‍රී බුදුහාමුදුරද භාවනා කරපු කෙනෙක්ද කියලා. ඔහොම නෙවෙයි අර අහලා දීලා තියෙන්නේ. අර පුතේ මෙහෙම නෙවෙයි තියෙන්නේ. ඉතින් මෛත්‍රී බුදුහාමුදුර කියලා කළා යයි යන්න ඔබලා හම්බු ගාවිලා කියලා. දින දෙයක් කරලා බලබල්ලා කරලා බලනවනේ ඒකට මම කියනවා සෙල්ලක්කාරයි.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 ඒත් සුත්තමේ ඥානෙක උඩ තියාගන්න කිය ගමන් ඒක එනවා අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න. ඒක නිසා කියන්නේ අපි දැන් මේ විපස්සනා භාවනාවක් කරනකොට ඒ ධර්ම කාරණා මෙනෙහි කිරීම හොඳ නැහැ කියලා දාන්න. නෑ නෑ කොහොමද මෙනෙහි කරනවා කියන්නේ සකන් නැහැ. ඔරිජිනල් එක එනවා.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 ඒ අඩුම කැඩුම ටික හරියට පදමෙන්න එපාය. ඒක තමයි අපිට අද තියෙන ප්‍රශ්නේ. ඒක අපපටිපත්‍ය විද්‍යාව නෙවෙයි මිච්ඡාපටිපත්‍ය විද්‍යාව. මේ <clears throat> අපි ගොඩක් මේ හාමුදුරන්ගේ බණ ඇහුවනේ මෙච්චර කල් දැන් අපරාදී බොඩු මටත් සෝරි මටත් සෝරි ඒ වෙලාවේදී පොඩ්ඩක් ඇවිල්ලා භාවනා කරා නම් ඔය හරි වටිනවා එන තුන්වෙනි ප්‍රශ්නෙට යමු මම හිතන්නේ මේ මේ තුන්වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ආවදනේ තාමත් වැදගත් ප්‍රශ්නයක් මේ මහත්තයා කියනවා මේ මහත්තයා හරි නෝනා හරි මේ මාගේ පළමුවෙනි භාවනා වැඩසටහන බැවින් වැඩසටහනේ ඉදිරියට ධර්මාවබෝධයට සිත දියුණු කරන ආකාරය පිළිබඳව කෙටි හැඳින්වක් හැඳින්වීමක් කරන්නේ නම් මැනවි. ඒකට කරන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පුද්ගලයා කියන එක තුනට කඩනවා. කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා. ඒකෙන් බුදුරජාණන් කියන ඊටම ඕලාරික තේරුම් කරගන්න පුළුවන් දේ තමයි කායික ක්‍රියා. ඊට වැඩිය සියුම්, ඊට වැඩිය යෙදුමක් අවශ්‍ය වාචසික, ඊට පස්සේ මානසික. يعني පිටම කට්ටේ තියෙන ගොරෝසුම දේ කායික ඊට පස්සේ ඇතුලේ කට්ටේ කට්ටායම වාචසික ඇතුලේ තමයි මනස තියෙන ඒක හදන්න ඉස්සර වෙලා කය වචන දෙක හදපු කෙනාට විතරයි මේකට යන්න පුළුවන්. මෙතනින් පටන් ගන්න බෑ. ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා අරක තමයි හදන්න තියෙන අවසාන දේ ඒක ඇත්ත. නමුත් වැඩේට බහිනකොට කයේ මේ වීතිකම කෙලෙස් නැති වෙන ගතිය, සතුන් නොමරන ගතිය, හොරකම් නොකරන ගතිය, කාමීත්‍යාචාරය නොකරන ගතිය ඊට පස්සේ තමයි වචනය බොරු කියලා මිස් වචන පරස වචන නැති එක. ඒ නිසා මේ යම් කෙනෙක් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනා කුෂණයක් උඩ වාඩි වෙලා පැයක් ඉඳගෙන හිටියයි කියන්නේ නලිය නලිය හරි. කායික වාසික මොනම අවශ්‍යලයක්වත් නැහැ. සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් කෙරෙන්නේ නැහැ, කාමීත්‍යාචාරය කෙරෙන්නේ නැහැ. බොරුවක් කියලාම කිසිම පරිසවත්‍ය වචනක් නැහැ. මේක ඇප්‍රීෂিয়েට් කරන්න නැති මනුස්සයට හිතා ගන්න බෑ. මෙතන ඉඳගෙනත් මෙතන හිටියා විසක මගේ හිත මොකක්වත් හැදුන්නේ නැහැ කියලා ඒකට වොරි කරන මනුස්සයා අර ලැබිච්ච තෑග්ගවත් නැත්තම් තමන් ඇති කරගත්ත මේ හික්මීමවත් අගේ කරන්නේ නැහැ. ඒ නිසා ඒකේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා අපි ඉස්සල්ලාම අස්සද්දන්න ඕන කුඹුර. ඊට පස්සේ බින්නගම හාන්න ඕන. ඊට පස්සේ දෙහිය හාලා තමයි ගාඩ්. ඊට පස්සේ තමයි පළව වපුරන්නේ. කැලේ කරන්න බෑ. අන්තිමේ කැලේක ඉඳගෙන කවදටද වපුරන්නේ කියලා අහලා වැඩක් නැහැ. ඊට පස්සේ අර මූලික සැකස්කීම අත්‍යවශ්‍යයි. අතරේ මූලික සකස් කරනකොට අපේ සමාජයට වෙන්න තියෙන යුතුයකම් වැහෙන දුරට අරස වුණාට පස්සේ තමයි වචනෙන් මනස හදන Tamanට ලැබෙන ලාභය ලැබෙන්නේ. ඒකට අරක තව වැඩි වෙනවා. නිසා අපි මේ හුඟක් වෙලාවට මේ ඉක්මවලා යන්න හදනවා. අර කල යුතු මූලික දේවල් කරන්නේ නැතුව නැත්නම් ගහ කපන්න හදනවා ගහ වටේ සුද්ධ කරන්නේ නැතුව. ඉතින් හරි අමාරු ගහ කොයි අතට වැටෙයිද පොරෝ පැටලෙයිද කියලා කියන්නේ. ඒ නිසා ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ. ආනාහිය පානාඳ හැරෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ කියලා කියනවා.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 ලොකු දෙයක්. එහෙම දිගට දිගට කරනකොට කරනකොට ඒ සීලය ක්‍රමයෙන් සමාධියට යනවා සමාධියෙන් ප්‍රඥාවට ගිය වෙලාවේ ප්‍රඥා භාවනාවේ තමයි යෝ කියන මදේට බයින ගොබේට බයින්නේ ඉරිසල ගොඩාක් පිටිය සකස් කරන වැඩ පසුබිම සකස් කරන වැඩ තියෙනවා ඒකට නිකන් නිදහස නැ උපහාසයට කියනවා මේ කපුටෙක් ගිහිල්ලා ගේ කුරුල්ලකින් ඇවිල්ලා මැෂින් නම්බර ස්ටෝක් එකට ගෙවල් හදන්න දන්නවා මම මේ කෝටු කැලි දෙකකින් තියලා බිත්තර දානවා රැයට උලන් වදිනකොට ඕක කඩන වැටෙනවා නිින්දේ මාත් වැටෙනවා. ඒ නිසා ගේ හදන හැටි කියලා දීපන් කියලා. ඒ කියන්නේ ගේ කුරුල්ල පුංචි සතෙක්. කවුට ලෝකයේ ඉතින් ගේ කුරුල්ලට සැකයිලු මේයක් සතු ගන්න පුළුවන්. ඊට පස්සේ ගියා යංකෝ පංචයන අපි ගිහලා කෝටු කැල්ලක් කරගෙන ගියා. ඒ දෙන්න ගිහලා කෝටු කැල්ලක් ගන්න මේක තියලා දැන් ආයෙ යංකෝ තව කෝටු කැල්ලක් කියන. ඒ කවුටට ඒ හර නැතිලු දැන් වැඩි. ඒක කෝටු හොයනටි අහන්න නෙමෙයි මං උඹෙන් ආයෙ මට ගේ හදනටි කියපන්. ඊට පස්සේ ගේ හදන කෝටු තියෙන්න එපායි. ඉතින් දැන් කවුටගේ එන්නේ දඬු කෝටු. ගේ කුරුල්ලගේ ඉන්නේ පන්රල්. කපුට පේනවා මං හදන එක මම හයියට හදන්න ඕනේ. එනිසා මම ගේන්නේ හතරස් කෝටු. දිග කෝටු. ගේ කුරුල්ලගෙන කමන්න අරගෙනම කෝටුරිය ගේන්න බෑ. එන් ටිකක් කලනට ඒ දෙපසෙම කපුට ගිහිලා ගේ කුරුල්ලට කොටලා දමල ගහලා ගියාලු යන්නේ. උඹෝ එහෙම නිකන් ගුරු මුස්ටියක් තියාගෙන ඉන්නේ. කියන්න පුළුවන්කම තියේදී කියලා දෙන්නේ නැහැ.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 ද්වේෂය වැඩි කට්ටිය. ඒ කට්ටියට පිළිකුල් භාවනා කරොත් පිස්සු ඩබල් වෙනවා. හොඳ එක හැදෙනවා. පිස්සු වල හොඳ එක හැදෙනවා. ඒ නිසා තිබුණට භාවනා කරන්න එපා. ආනාපානය කරලා බලන්න තමයිගේ අඩුපාඩුව. ඒ අඩුපාඩුවට බේතක් විදියට නම් හොඳයි. ඒ නිසා ආනාපානය බලනකොට එන අත්දැකීම් අනුව තමයි හොඳම වැඩිතාව කෙනෙක් එක්ක සාකච්ඡා කරලා නැත්තම් මෙහෙම කියන්න පුළුවන් ආනාපානේ ඇර අන හැම භාවනාවකම ආදීනව තියෙනවා. වංජනික ධර්මයක් හැංගිලා ඉන්නවා. ආනාපානේ මෑංගෙන්න බෑ. එසම් පිළිකුල් භාවනාවේ ද්වේෂය හැංගිලා තියෙනවා. ද්වේෂ චරිතයක කරන්න ගත්තොත් තෝරනවත් වැඩි ද්වේෂ චරිතයක තෝරපු ගමන් එයාට නුරුස්නා ගති පහළ වෙන්න ගන්නවා. ඒ නිසා මේ දීලා තියෙන උපදේශ වලින් පිට යන්න එපා කියලා කියන්නේ මේකමයි. ඇහුවට ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ උපදේශ පන්තිය ඒ ආනපන සති සූත්‍රය වගේ දේවල් වලින් ගත්ත දේවල් නිසා මේකට ආයෙ පලිපුවේ දාන්න දෙයක් කාලවට්ටම් කරන්න දෙයක් නැහැ. මීළඟ ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ ආයතන 6 පාලනය කරමින් සෑම අවස්ථාවෙදීම භාවනා යෝගීව සිටින අන්දම පහදා දෙන්න මින් සිදු වේවා. ඔය එක අපි ඇත්තටම ඔය මේ බණත් අහමින් ඉස්සරහට යනකොට දැනට කරන්නේ කායානුපස්සනාවේදී කයේ හතරමා ධාතුන්ගේ මේ වායෝ ධාතුවත් එක්ක පොඩි ගනුදෙනුවක් කරලා එතන මුල බහගත්තට පස්සේ තමයි අපිට අනෙක් ආයතන වලට යන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලාම අපි ඒ මේ කුඤ්ඤ ගහ ගන්න ඕනේ.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 ඒ නිසා අපි මේ ටික ඔය ඉස්සලා ප්‍රශ්නේ මේවයි මේවයි ධර්ම දේශනාවට සම්බන්ධයෙන් තමයි කරන්නේ. ඒ දෙකම ප්‍රශ්න දෙකම අහන අයට කියන්න පුළුවන්. ඔය ටික පිළිබඳව දැනටම වරී කරන්න බෑ. හැබැයි හොඳට දැනගෙන මූලික උපදේශවල කරන්න තියෙන ටිකක් තියෙනවානේ. ඒ ටික කරනකොට අරක ලැබෙන්නත් පටන් අරගනි ෆිට වෙයි. ওই වගේ දේවල් දාමුත් ආව එනමයි කියලා කියන්නේ මූලික උපදේශ එච්චර ගරු කරන්නේ නැහැ කියන ලකුණක් මගේ පුද්ගලික අත්දැකීම. ওই බරපතල කරුණු ගැන සාකච්ඡා කරනවා කියන්නේ මම දීපු සරල පාඩම පිළිගන්න කැමති නෑ. මං ඊටාම අවංකව යටහත් පහත්ව කියනවා කරුණා කරලා හිත යොදන්න මූලික උපදේශ පන්තියට.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 නැත්තම් ෆයි ප්‍රෙෂර් කුකරකට දැම්මා වගේ ඉතින් තැම්බෙන්න ගන්නවා. අනිතික මමත් වරින් වර ටිකක් ඔය ටොකු වෙනගෙනම යන්නේ. ටොකු වෙනලා කියනවා කරුණාකරලා මූලික උපදේශ පන්තියට යන්න කියලා. කියන්නේ බාලාංශ පන්තියට එන්න. උසස් පෙළ පන්ති වල ගන්න මේ කියන්නේ වෙන තැන් වල උසස් පෙළ වෙන තැන් වල බාලාංශ කිරුවට ගන්න දැන් මෙහෙදිම බාලාංශ ඉවර කරන්න ඕනේ. එතකොට උසස් පෙළට යන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්න ගොඩාක් අතර ගොඩක් භාවනා කරපු අය. ඉතින් මේ ප්‍රශ්නේ එන්නේත් ඒ වගේ අයගෙන්. ඒක නිසා මම කියන්නේ first thing first. අනුපූර්ව පිළිවෙලට යන්න අපි කිවිස ගනිමු. ඒකයි මම කිව්වේ ඊයේත් කතා කරන වෙලාවේදී අතරමැදි දවස් තුනක විතර සැරේ තුනකින් විතර පස්සේ ආයසරයන් මූලික උපදේශ පන්ති අහන්න සකස් කරලා ඒකේ තියෙන ප්‍රායෝගිකත්වය තේරුම් ගත්තාම මම හිතනවා ඊටු ටික පෙළ ගැහිලා එයි කියලා.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 එනිසා මේක වැදගත් ප්‍රශ්නයක් ප්‍රායෝගික උත්තරයක් තියෙනවා. ඒකට කියනවා මොමන්ටරි ඩෙත් කියලා නැත්නම් ක්ෂණික මරණය කියලා. ආස් ප්‍රසාසේ නිමාව අපි ගන්නවා මරණයට. ආස්වාසේ ඉදීම අපි ගන්නවා නැවත උප්පත්තියට. මේ දෙක මැද බැරි නම් මරණ වේලාවේදී මේ මෙච්චර මේ නිව්සීලන්ත ඇවිල්ලා ආසස් ප්‍රසස් කරනකොටත් බැරි නම් මරණ වේලාවේදී කොහොණක්වත් දල්න්න හම්බ වෙන්නේ නැහැ. ඔයිට වැඩිය තක්කු පුක්කු වෙනවා මේ වෙලාවට. සුදු ඇඳගෙනත් නැහැ එතකොට සිල් අරගෙනත් නැහැ එතකොට අහල වහල යෝගාවචරයොත් නැහැ කාණුවප්පල්ලේ මැරෙයි දන්නේත් නැහැ ඇක්සිඩන්ට් එක මැරෙයි දන්නේ නැහැ එතකොට ඔවා මුකුත් බලන්න බෑ ඒ නිසා බුදුරජාණන් අපිට දීලා තියෙනවා කල්ලාතු උඹ මැරෙනවා ෂුවර් ඒක සාපයක් නෙමෙයි මැරෙන මැරෙනමයි ආ ඒක කල්ලාතෝ ප්‍රසවාසී ඉවර වෙනකම් බලපන්.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 ඉස්සල්ලාම කරන්න තියෙන්නේ ෆස්ට් එක සෙකන්ඩ් එක දාන්න ඕනේ කෙලින් පාර යන්න හදනවා. ඊට පස්සේ පුළුවන් ඉරියාපත සංදියකට යන්න මේක සංදි සම්බන්ධ එකක්. ඉතින් ඒක නිසා ඒකට අනිවාර්යයෙන්ම අපි යනවා. භාවනා කොහොමද යොමු වෙනවා? ඒකට මේ పూర్ව මේකක් කරන්නේ ප්‍රසවාසයේ නිමා වෙන හැටි පොඩ්ඩක් බලන්න. ඒක අභියෝගයක් කියලා. ඉතින් බලන්න බලන්න සතිය පුදුම විදිහට ෂාප් වෙනවා. යම් මට්ටමකට ෂාප්නස් එක ආවට පස්සේ ඔය ඔතන තියෙන මේ මිස්ටික්ස් ඇන් රියැලිටි දෙක අතරමැද පටලවිල්ල තේරෙන්න පටන් ගන්නවා සෑහෙන දුරට. දැන් ගියේ අතරහම්දේ පොඩි දැන් ආස්වාසයේ ගිමන් වෙලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ප්‍රස්වාසයේ පටන් ගන්න කලින් පොඩි ගැප් එකක් තියෙනනේ අතර.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 එතකොට යාට ඒකත් thin slicing of time නැත්තම් ජවනිකාවට දාලා දැක ගන්න බලන්න තියෙන ඉඩ වැඩියි. ආස්වාසය විතරයි දැනෙන්නේ ප්‍රස්වාසය දැනෙන්නේ නැති තර වෙලාවකදී ගැප් එක. ඒ කියන්නේ තාම මදි එතෙන් යනවා. එයා තව ටිකක් හිමීට ඒක කරගෙන කරගෙන අර අර ඔය පේන එකෙන් දකින් දකින් ආස්වාසය අත නැර දකින්නවද කියලා බලන්න.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 අපිට හිතන්න පුළුවන්. නමුත් එතන ගැන ලැබ් හදන්න බෑ එක්ස්පීරියන්ස් කරන්න බෑ. හැබැයි යන්න ඉස්සලා ලෑස්තිලා ගියේ නැත්තම් විනාසයි. එيشා මෙතන ඉගෙන කියනවා එතෙන්ට යන්න යන දුරට යන්න යන ග්‍රැවිටි එක අඩු වෙනවා. මෙහෙම තිබ්බට බඩු හිටින්නේ නැහැ. පිඟානේ බත්තනාන කන්න බෑ. ටූත් පේස්ට් ටියුබ් එක වගේ අල්ල මිරිකලා කැම ගන්න වෙන්නේ. යකඩෙන් බඩු හදලා මැග්නටික් ප්ලේට් එක තමයි තියන්න වෙන්නේ. ඉතින් ඒක මෙහිදි පුරුදු කරනවා. ඉතින් මේ ඉනකොට ගියා පිස්සු ඕක ඕනේ නැහැ. උඹල දැනවත් නැහැ, ගිහිල්ලත් නැහැ කොහොමද ඔය කරන්න කියලා. ඉතින් එහෙමත් කිරුවේ නැති වුණොත් අජටවකාශයට යන්නේ તો කොහොම මේ ග්‍රැවිටි නැති එක ගුරුත්වාකර්ෂණ නැති එක අල්ලන්න බෑ. නමුත් ඇසියුම් කරන්න පුළුවන් යන්න ඉස්සෙල්ලා ඇසිලා යන්න ඕනේ. ඒ වගේ තමයි ඒ ප්‍රසවාසයේ නිම වෙනකොට අරමුණ ගෙවෙනවා, වේදනාව ගෙවෙනවා, සංඥාව ගෙවෙනවා, සංස්කාර ගෙවෙනවා සමිඥානික ඇත්තම නිවන තියෙනවා. ඉතින් අපිට මේක අංජබජන්නේ. නිවන තියෙනවා ආශ්‍රව ප්‍රසද් දෙක අතරේ. අල්ලන්න සෙන්සර් එක නැහැ නේ අපි ගාව. සෙන්සර් එක හදන්න වෙන එකට මූණ දීලා මූණ දීලා බය සංකාරලා කෝල ගතිය අතහැරලා මේකට ලෑස්තිලා යනවයි කියලා කියන්නේ මේ ලෝකේ දීව අතහැරලා දාන්න ලෑස්ති වෙන්න eBay. මේ ලෝකේ තියෙන සංඥා වේදනා සංස්කාර අතහරින්න. ඉතින් ඒක පුංචි මට්ටමින් වෙනවා ආස්වාසික නිමා වෙදීම. ඒක තාමත්ම සූර වෙන්න ඕනේ ඒකට. ගොඩක් සූර වෙන්න ඕනේ. ඒක හොඳට සති සමාධිය ඇති කෙනකොට මේක අභ්‍යාසයක් විතර ඔයගේ ප්‍රශ්න අහන කට්ටියට ඒ වගේ රිද්දෙන්න ගහන්න ඕනේ.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 මොකද එතකොට ඉඳගෙන ඉඳලා අමාරු දවසේ වැඩවලක් තියෙනවා අපිට ඊගාට කීර සිටින් එකදී නෑ නැත්නම් ඊගා සිටින් එකදී කරතයි කීරද තියෙන සිටින් අපේ <coughs> තුනමාටද ඉතුරු අපිට පැය භාගයයි තියෙන සක්මන් කරන්නේ හොඳයි. එhmenan අපි හෙට උදේ පහමාරට අපි මේ guided meditation එකක් තියෙනවා. මේ සිංහලෙන් මේ ඉඳගෙන ඉන්න එකට විතරක්. හොඳයි. කෞරුණී සංගරත්නේ ප්‍රධාන මේ සියලුම සද්ධාවන්ත පින්වත්නි අපි සාකච්ඡාව මෙතන නැතර කරනවා සම්බන්ධ වෙච්ච සියලුම ඇත්තන්ට තෙරුවන් සරණයි.